සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ගමක්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 ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡාමානෝච වඩ්ඩති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ විරාජ් මහත්මයා සහ නිමාලි මහත්මිය විසිනි පින්කමෙහි අරමුණ ඇටියට දක්වලා තියෙන්නේ Taman හදා වඩාගත් දෙමව්පියන්ට නිදුක් නිරෝගී වාසනාව සපිරි දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම ඒ වගේම සුජීවත්ව සිටින විරාජ් මහත්මයාගේ දෙමව්පියන් දෙදෙනාට සහ නිමාලි මහත්මියගේ මෑණියන්ටත් සුජීවත්ව සිටින සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම නිමාලි මහත්මියගේ මියගිය පියාණන් ඇතුළු පරම්පරාවේ මිය පරලෝ යන්නට එදුණු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේට සියස කාර්ය මණ්ඩලයට සහ ධර්මදේශනාවට සවන් දෙන හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ දායක පින්නතුන් විසින් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ එදිනෙදා ජීවිතයේ මමත්වය අඩු කරගත හැකි ප්‍රායෝගික ක්‍රම පිළිබඳව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටියට. ඒ පිළිබඳව ධර්මදේශනාව සිද්ධ කරන්නට අපි මාතෘකා ගාථාව හැටියට සිහිපත් කළේ ධම්මපදයේ බාල වර්ගයේ සඳහන් වෙන ගාථා ධර්මයක් බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළේ චිත්ත ගෘහපතිතුමන් විසින් මච්චිකා සණ්ඩේහි ඉදිකරන ලද විහාරස්ථානයේ වැඩ සිටි සුධම්ම කියන තෙරුන් වහන්සේ මූලික කොටගෙනයි. ඒ ගාථාවෙන් කියවෙන්නේ මමේව කතමඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ මමේව අතිවසා අස්තු කිච්ඡා කිච්ඡේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡා මානෝච වඩ්ඩති මමේව කතමඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ ගිහි පැවිදි සියලු දෙනාම මේ හැම දෙයක්ම මා විසින් තමයි සිද්ධ කළේ කියලා දැනගන්නවා නම් හිතනවා නම් හොඳයි එතකොට ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ යම් ආයතනයක ප්‍රධානියෙක් හැටියට ඉන්නකොට ඒ ප්‍රධානියාට ඇතිවෙන චිත්ත සංකල්පනාවක් ගැනයි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. මේ සෑම දෙයක්ම මගේ මූලිකත්වයෙන් තමයි කෙරිලා තියෙන්නේ. මම තමයි මේවා කරලා තියෙන්නේ කියලා ගිහි පැවිදි සියලු දෙනාම දැනගත යුතුයි. එහෙම දැනගන්නවා නම් හොඳයි. මමේව අතිවසාසු කිච්චා කිච්චේසු කිස්මිචි. එතකොට මෙහි කෙරෙන සෑම දෙයක්ම මගෙන් අහලා මගේ අනුමැතිය ඇතිව මගෙන් අවසරගෙන කරන්නට ඕන. එතකොට එහෙම කරાવી කියලා බලාපොරොත්තු වෙනවා අපේක්ෂා කරනවා. මේ විදිහට ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡා මානෝච වඩති මේ විදිහට අනුවන තැනැත්තාගේ ඉච්ඡාව ඉච්ඡා කියලා කියන්නේ බලාපොරොත්තුව තෘෂ්ණා මූලික බලාපොරොත්තුව ඊළඟට මානෝච මාන කියලා කියන්නේ මෙතන අස්මිමානය ඒ කියන්නේ මම කියලා දැඩිව ගත්තු මානය ඊළඟට ඉච්ඡා මානෝච වඩති ඊළඟට මාන මාන කියලා කියන්නේ මෙතන අස්මිමානය එතකොට මේ විදිහට හිතන තැනැත්තාගේ මේ චිත්ත සංකල්පනාවන් නිසා අර තෘෂ්ණා මූලික ઈચ્છාවත් බලාපොරොත්තුවත් ඒ වගේම අස්මිමානයත් වර්ධනය වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ කාරණය මේ ගාථා ධර්මයේ මූලික කොටගෙන අද දවසේ මමත්වය කොහොමද අපි අඩු කරගන්නේ ඒ සඳහා අපි ප්‍රායෝගිකව පුහුණු විය යුත්තේ කෙසේද කියන කාරණය මූලික කොටගෙනයි අද ධර්මදේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි මෙහිදී මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන මමත්වය කියලා කියන්නේ මොකක්ද? මමත්වයයි කියලා කියන්නේ සැබවින්ම බුදුදහමට අනුව මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් මම කියලා කෙනෙක්වත් ඇත්තේ නැහැ. නමුත් මේ නාම රූප ධර්මයන් එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය ඊටාම සූක්ෂම විදිහට ක්‍රියාත්මක වෙන නිසා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් විවිධ කෘත්‍යයන් මේ රූප ධර්මයන්ගෙන් විවිධ කෘත්‍යයන් සිද්ධ වෙනවා නාම ධර්මයන්ගෙන් ඒ කියන්නේ චිත්තචෛසික ධර්මයන්ගෙන් විවිධ කාර්යභාරයන් සිද්ධ වෙනවා මේවා එකට ක්‍රියාත්මක වෙනකොට මෙතන සත්වේ පුද්ගලයේ ආත්මයක් කියන මූලික වශයෙන් සක්කාය දිට්ඨිය අපේ සිත් සතන් තුළ බැස එතකොට මේ සක්කාය දිට්ඨිය මුල් කොටගෙන සිතනකොට කල්පනා කරනකොට මම කියලා ඒ කියන්නේ දැන් මේ පංචස්කන්ධයට අදාළව ක්‍රියාත්මක වෙන මේ සත්වයා මේ පුද්ගලයා ඒ තමයි මම. එතකොට මම කියලා අපි හදාගන්නා ඒ සංකල්පය ඒක සැබවින්ම මම කියලා පරමාර්ථ වශයෙන් ගත හැකි දෙයක් නැති වුණාට සංකල්පීය වශයෙන් අපි ගොඩනගා ගන්න. එතකොට මම කියන කෙනා මෙන්න මේ මේ විදිහේ ගති ලක්ෂණ වලින් යුක්තයි. මේ මේ විදිහේ සුදුසුකම් වලින් මේ විදිහේ හැකියාවන්ගෙන් මේ විදිහේ දුබලකම් වලින් යුක්ත කෙනෙක් තමයි මම කියලා කියන්නේ කියලා ඒ තමන්ට ආවේනික උණු ආකාරයට මේ රූපය වේදනාව සංඥාව සංඛාරය විඥාණය මේවා උපාදාන කරගෙන ඒ උපාදාන කරගත් රූප වේදනා සංඥා සංඛාරයන්ට සාපේක්ෂව අනන්‍ය වූ මම කියලා කෙනෙක් අපි සංකල්ප වශයෙන් ගොඩනගා ගන්නවා. දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් Tamanගේ රූපය කෙබඳුද? එතකොට ඒ රූපය ටිකක් හැඩරුව ඇති රූපයක් නම් එතකොට මම කියන්නේ ලස්සන කෙනෙක්. මම කියන්නේ බොහොම හැඩවැඩ ඇති කෙනෙක්, බොහොම ආකර්ශනීය කෙනෙක්. එතකොට පුරුෂයෙක් නම් තමන් බොහොම කඩවසම් කෙනෙක් කියලා තමන් හිතාගෙන. එතකොට මම කියන්නේ බොහොම හැඩ ඇති කෙනෙක්, බොහොම කඩවසම් කෙනෙක්, බොහොම ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුතු කෙනෙක්. එතකොට මොකක්ද එතන වෙන්නේ? අර රූපය දැඩිව උපාදාන කරගෙන ඒ රූපයෙහි ස්වરૂපයෙන් අර මම කියන කෙනා අර්ථ ගන්වනවා. ඊළඟට වේදනාව. වේදනා වශයෙන් තමන්ගේ ජීවිතයේ සුඛ වේදනා බහුල නම් ඒ කියන්නේ තමන්ට තමන් බොහොම සැප වේදනා නැවත නැවත ලබනවා නම් එතකොට Tamanට හිතෙනවා මම බොහොම සැප බහුල කෙනෙක්. බොහොම සුවසේ ජීවත් වෙන කෙනෙක්. අනිත් අයට එහෙම සැප සම්පත් නැහැ. අපි බොහොම වත්පොහසත්කම් ඇතිව සසරේ කුසල් කරලා බොහොම සුවසේ ජීවත් වෙන කෙනෙක් මම කියන්නේ. එතකොට අන්න අර වේදනාව පාදක කොටගෙන මේ පංචස්කන්ධය පිළිබඳව යම්කිසි සංකල්පයක් ගොඩනගනවා. ඊළඟට සංඥා සංඥා කියලා කියන්නේ විවිධ කරුණු වෙන්කොට හඳුනා ගන්නා සටහන. එතකොට මේ ලෝකය පිළිබඳව තමන් අරගෙන තියෙන සංඥා බහුල වෙන්න බහුල වෙන්න මම බොහොම දැනුගත් කෙනෙක්. මම බහුශෘත කෙනෙක්. මම බොහොම කාරණා දන්න කෙනෙක්. මේ නිකන් ඉසනිකට පැහිලා නෙමෙයි අපි හුඟක් මේ ලෝකයේ පිළිබඳව ගොඩක් දේවල් දැනගෙනයි ඉන්නේ කියලා අර මම කියන කෙනා හුඟක් දේවල් දන්නා කෙනෙක් හැටියට අපි අර්ථකථනය කරගන්නවා. ඊළඟට සංඛාර චේතනාව මුල් කොටගත් විවිධ ක්‍රියාකාරකම් මම මෙච්චර දන් දීලා තියෙනවා මෙච්චර පින්කම් කරලා තියෙනවා එතකොට මේ විදිහට භාවනා කරලා තියෙනවා මේ විදිහට සිල් රැකලා තියෙනවා එතකොට මේ මම කියලා කියන්නේ බොහොම ප්‍රතිපත්තිගරුක කෙනෙක් මම කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් එතකොට මම නම් ඔය අසාධාරණයට කැමති නෑ මම නම් ඔය පව්කම් වලට කැමති නෑ ඔය පහත් වැඩවලට මං කැමති නෑ එතකොට පහත් වැඩවලට කැමති නැති බව හොඳයි පෞකාර වැඩවලට කැමති නැති බව, අකුසලයට කැමති නැති බව ඒක හොඳයි. නමුත් ඒ අකුසලයට කැමති නැති බව නැමැති ගුණය උපාදාන කරගෙන ඒ තුලින් අර මම කියන කෙනා අර්ථකථනය කරන්නට උත්සාහ කරනවා. ඒබඳු ගතියක් තමයි අර මම කියන කෙනාට තියෙන්නේ. එතකොට දැන් මම කියලා කෙනෙක් සැබවින්ම නැති වුණාට අර එක එක කොටස් එකතු කරගෙන දැන් අපි යම්කිසි ප්‍රතිරූපයක් හදනවා. මානසික වශයෙන් සංකල්පයක් ගොඩනගනවා මම කියන්නේ කාටද මෙන්න මේ ගති ලක්ෂණ ඇති කෙනාටයි එතකොට එක් එක්කෙනාගේ මම වෙනස් වෙනවා තම තමන්ට ආවේනිකව එතකොට ওই විදිහට සංඛාර තමන්ගේ ජීවිතේ තමන් කරන කියන දේවල් පාදක කොටගෙන තමන් පිළිබඳව නිර්වචනයක් ඇති කරගන්නවා මම මෙන්න මෙහෙම කෙනෙක් එතකොට මම නම් පැත්ත ගියත් ඇත්ත කියන කෙනෙක් එතකොට මට ওই වැරද්දක් දැක්කහම මට නම් ඉන්න බෑ නලියනවා. කටකෑවත් මට ඒ වෙලාවට ඒක කියන්න ඕන. එතකොට මම නම් කැමති නෑ මෙන්න මේ මේ විදිහට දේවල් කරනවා. එතකොට ඒ මම කියන්නේ කවුද මෙන්න මේ විදිහේ ගති ලක්ෂණ ඇති කෙනෙක් කියලා තමන් අර්ථ ගන්නවා ගන්නවා. එතකොට ඒ අර්ථ ගන්නවා ගන්න ඇයි ඒ සංකල්ප තමන් දැඩිව උපාදාන කරගෙන තියෙනවා. ඊළඟට විඥාන විඥාන කියලා කියන්නේ චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන જીවහා විඥාන කාය විඥාන මනෝ විඥාන එතකොට ඒ චක්කු විඥාන ආදීන් දකින දේ මත මම මේ වගේ හුඟක් ලෝකයේ පිළිබඳව අත්දැකීම් ඇති කෙනෙක් හුඟක් දේවල් අපි අත්විඳලා තියෙනවා ඒ වගේම අර තමන්ගේ මනෝභාවයන් අනුව මම මේ මේ විදිහට හිතන පතන කල්පනා කරන කෙනෙක් මම මේ වගේ සංකල්ප ඇති කෙනෙක් මේ වගේ සිතුම් පැතුම් ඇති කෙනෙක් කියලා තමන්ව අර්ථ නිරූපණය කරගන්න. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයම විවිධාකාරයෙන් උපාදාන කර ගැනීම තුල තමයි අර මම කියන සංකල්පය අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ගොඩනගාගත්තු මම කියන සංකල්පයේ යම් යම් කරුණවලට යම් කෙනෙක් අභියෝග කළොත් එතකොට මට රිදෙනවා. දැන් මට තමයි මේ හානි කරන්නේ. මට තමයි මේ පීඩා කරන්නේ කියලා හිතනවා. උදාහරණයක් හැටියට අපි හිතමු යම් කෙනෙක් මස් මාළු කෑම සුදුසු නැහැ කියලා ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට තමන් මස් මාළු කෑමෙන් වැළකීලා ජීවත් වෙන කෙනෙක් හැටියට Tamanව හුවා දක්වා ගන්නවා. ඒතර මම නම් මස් මාළු කන්නේ නැති කෙනෙක්. මම නම් වෙජිටේරියන්. ඒතර අනිත් අය මස් මාළු කනෝ ඒක සුදුසු නැහැ කියලා ඔහු යම්කිසි සංකල්පයක් ගොඩනගා ගන්නවා. එතකොට මස් මාංශ කෑමෙන් වැළකීලා ඉඳීමෙන් යහපතක් වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් දැන් මේ මස් මාංශ කෑමෙන් වැළකී සිටීම නැමැති ඒ ක්‍රියාවලිය, ඒ වැඩපිළිවෙල තුලින් තමයි දැන් මේ මම කියන කෙනා අර්ථ ගන්නවන්නේ, හොවා දක්වන්නේ. එතකොට යම්කිසි කෙනෙක්ගේ මස් මාළු කෑමෙන් වැළකී සිටීම විවේචනය කළොත් ඒක පහත් කොට සැලකුවොත් ඒක නිකන් අනවශ්‍ය මතවාදයක එල්බ ගැනීමක් විතරයි ඒක එහෙම කරන්නට අවශ්‍ය නැහැ කියලා කවුරු හරි මේ මතයට අභියෝග කළොත් එතකොට දැන් ඒතනත්තා මේ මට යම් අපවාදයක් කරනවා මට තමයි ඔය කියන්නේ මට අවඥාවට තමයි ওই ප්‍රකාශනයේ තනත්තා කරන්න කියලා තමන් හිතනවා ඒ මොකද දැන් මාව හුවා දක්වාගෙන තියෙන්නේ මාව අර්ථකථනය කරගෙන තියෙන්නේ මගේ ප්‍රතිරූපය හදාගෙන තියෙන්නේ මම මස් මාංශ නොකන කෙනෙක් හැටියටයි. එතකොට මස් මාංශ නොකා සිටීම පිළිබඳව යම් කිසි කෙනෙක් විවේචනය කරනකොට අර මගේ සංකල්පයට පහර වදිනවා. එතකොට ඒක ඒක මම කියලා තමන් උපාදාන කරගෙන ඉන්න නිසා ඒ සංකල්පයට යම් කිසි කෙනෙක් පහර ගන්නකොට තමන්ට වදින පහරක් හැටියටයි දැනෙන්නේ. මෙන්න මේ විදිහට දැන් අපේ කයට යම් කිසි කෙනෙක් පහර දුන්නොත් අපිට යම් තරමකට රිදෙනවද ඊට වඩා බරපතල විදිහට රිදුමක් පීඩාවක් මනසට ඇති වෙන්නට පුළුවන් අර විදිහට අර තමන් මම හැටියට ගොඩනගාගත්තු සංකල්පවලට තමන් උපාදාන කරගත්තු දේවල් වලට යම්කිසි කෙනෙක් නිග්‍රහ කරනවා නම් විවේචනය කරනවා නම් අභියෝග කරනවා නම් ඒක ඊටාම බරපතල විදිහට තමන්ට දැනෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට අපි හැම කෙනෙක් තුළම මේ පංච උපාදානස්කන්ධයේ පාදක කොටගෙන තම තමන්ට අනන්‍ය ආකාරයෙන් සංකල්පීය වශයෙන් ගොඩනගාගත්තු මම කියලා කෙනෙක් අපි හදාගෙන ඉන්නවා එහෙම නැත්නම් මම කියන සංකල්පයක් තුල අපි එල්බගෙන ඉන්නවා ඒක තමයි මමත්වය එහෙම නැත්නම් අස්මිමානයයි කියලා හඳුන්වන්නේ ඉතින් මේ తত্ত্বය නිසා අපිට බොහෝ අවස්ථාවල විවිධ ගැටලු නිර්මාණය වෙනවා. ඒ කියන්නේ දැන් පුතඥ පුද්ගලයාට මේ తත්වය වඩාත් බලවත්. ඒ මොකද සක්කාය දිට්ඨිය දුරු කරලත් නැහැ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ සත්ව පුද්ගල සංඥාව. එතන මෙතන නාම රූප ධර්ම සමූහයක් ක්‍රියාත්මක වෙන්නේ කියන එක තාම හරියට ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ප්‍රත්‍යක්ෂ වෙලා නැති නිසා ඒතනත්තාට මේ පංචස්කන්ධ උපාදාන කරගත්තු ඒ අස්මිමානයත් පවතිනවා සක්කාය දිට්ඨියත් පවතිනවා. ඒ දෙකම තියෙනකොට වඩා බල සම්පන්නයි. සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කළාම ඒතනත්තාට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. නමුත් තවම පංචස්කන්ධය පිළිබඳ උපාදානය පවතින නිසා ඒ පංචෝපාදානයේ තුලින් Tamanට අනන්‍ය ආකාරයෙන් ඇති කරගත්තු යම්කිසි හැඟීමක් ඒ ආර්යයන් වහන්සේට පවා අරහත්ත්වයටපත් වෙනකන් යම් යම් ප්‍රමාණයෙන් පවතින. එනිසා මානය නැමැති අනුශය ਸਰව සම්පූර්ණයෙන් දුර වෙන්නේ අරහත් මාර්ගඥාන. එතකොට අරහත් මාර්ගඥාණයෙන් මානානුශය දුර වෙන තාක්කල්ම මේ අස්මිමානය යම් යම් ප්‍රමාණයෙන් ඒ ආර්යයන් වහන්සේලා තුලත් ක්‍රියාත්මක වෙනවා. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ වෙනම කාරණයක්. සත්වයේ පුද්ගලයේ ආත්මයක් කියන මේ ස්වરૂපය. එතකොට නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන කාරණේ පැහැදිලිව හේතුඵල ඥාණයෙන් දකිනකොට සක්කාය දිට්ඨිය දුරු කරගන්නට සෝවාන් මාර්ගඥාණයෙන් ඒ තැනත්තාට අවස්ථාව සැලසෙනවා. නමුත් එහෙම වුණත් තවම පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන බන්ධනය තාම අහෝසි වෙලා නැහැ. ඒක අහෝසි වෙන්නේ අරහත් මාර්ගඥාණයෙන්. අරහත් මාර්ගඥාණයෙන් තමයි උපාදානය ਸਰව සම්පූර්ණයෙන් දුරු කරන්නේ. ඒතර උපාදානය දුරු කරන තාක්කල් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය උපාදාන කරගෙන පවතින තාක්කල් ඒවා පිළිබඳව තමන් ගොනු කරගත්තු යම් යම් අර්ථකතනයක් තමන් තුළ පවතිනවා. ඒ නිසා තමයි ඒ අස්මිමානේ ඊටාම සූක්ෂම වශයෙන් අරහත් මාර්ගඥානයේ දක්වාම පවතිනොයි කියන බව දක්වන්නේ. එතකොට ප්‍රතඥයාට මේ කියන අස්මිමානයත් සක්කාය දිට්ඨියත් දෙකම එකට එකතු වුනහම ඉතා තදබල විදිහට ඒ මමත්වය Tamanගේ මනසේ බලවත්ව මතුවෙනවා. එහෙම මතු වුනහම ඒතනත්තා හැම විටම කල්පනා කරන්නේ මම හිතන විදිහටම දේවල් වෙන්නට ඕන. මම කැමති විදිහටම දේවල් වෙන්නට ඕන. මට ඕන විදිහටම දේවල් සිද්ධ වෙන්න ඕන. ඉතින් මේ தත් සත්වය මේ ලෝකයේ සියලු ගැටුම් නිර්මාණය වෙන්නට මූල සාධකයක් වෙනවා. ඒ කියන්නේ පවුලක් ගත්තහම අඹු සැමියන් අතර ගැටුම් ඇති වෙන්නට, මව්පියෝ දූ දරුවන් අතර ගැටුම් ඇති වෙන්නට, එතනින් ඔබට සමස්ත සමාජය තුලම ගැටුම් නිර්මාණය වෙන්නට මේ తত্ত্বය හේතුවක් වෙනවා. ඒ මොකද දැන් Taman යම් ආකාරයකටද Taman පිළිබඳව ප්‍රතිරූපය ගොඩනගාගෙන ඉන්නේ ඒ මම කියන සංකල්පය යම් ආකාරයකින්ද නිර්මාණය කරගෙන තියෙන්නේ ඒ මම කියන කෙනා හිතන විදිහ කල්පනා කරන විදිහ තීරණ ගන්න විදිහ ඒක තමයි වඩාම නිවැරදි ක්‍රමය කියලා Tamanට හිතෙන්නේ දැන් අපිට ලෝකයේ අනිත් අය කරන කියන දේවල් වල දහසකුත් අඩුපාඩු අපිට දකින්නට පුළුවන් හැබැයි Tamanට යමක් හිතෙනවා නම් ඒක වඩාම උචිතම දේ තමයි මේ Tamanට හිතෙන්නේ කියලා බොහෝ කොට අපි විවේචනයකින් තොරව විමසිලිමත් බවකින් තොරව ਵਿਚාරයකින් තොරව තමන්ගේ මනසට එන හැඟීම පිළිගන්නට හුඟක් වෙලාවට කැමති ඉතින් මමත්වය ටිකක් අඩු කරගන්නට අපි විමසා බලන්නට ඕන මේ මට හිතෙන දේම හරිද මට හිතන දේ නිවැරදිද ඇත්තටම මට හිතන දේ නිවැරදි නම් එහෙමනම් මේ වෙනකොට තමන් අරහත්ත්වයටවත්පත් වෙලා ඉන්නට ඕනේ. කියන්නේ සියලු කෙලෙස් නසලා තියෙන්නට ඕන. තමන් සිතන කල්පනා කරන ආකාරය නිවැරදි වෙන්නට. එතකොට ਸਰව සම්පූර්ණයෙන්ම ඒ ලෝක ධර්මතාවයන් තේරුම් ගත්තු කෙනෙකුට තමයි සර්වඥ භාවයටපත් වෙච්ච කෙනෙකුට තමයි ඒ තමන්ට වැටහෙන දේ ඒකාන්තයෙන්ම ඒක සත්‍ය ස්වභාවයක් ඒක එහෙමමයි කියලා කියන්නට පුළුවන් වෙන්නේ. ඉතින් Tamanට ਸਰවඥ භාවයක් හෝ අරහත් භාවයක් නැතිනම් එහෙමනම් තවම Tamanට බොහෝ දේ වරදින්නට පුළුවන්. Taman හිතන විදිහ සාවද්ද වෙන්නට පුළුවන්. ඒවැ සදොස්තන් තියෙන්නට පුළුවන්. එනිසා අනිත්‍ය හිතන පතන දේ පිළිබඳව අපි දෙවරක් සිතා බලන්න වගේම අනිත්‍ය හිතන යෝජනා කරන දේ පිළිබඳව අපි විමසා බලන්නාseම තමන්ගේ මනසට හැඟෙන දේ පිළිබඳවත් අපි ටිකක් විමසා බලන්නට ඕන සිතා බලන්නට ඕන හේතුඵල වශයෙන් විග්‍රහ කරගන්නට ඕන කියන මේ ප්‍රත්‍යවේක්ෂණය මේ විමසිලිමත් බව අපි තුල තිබුණොත් තමයි අපිට ටිකින් ටික මේ මමත්වය අඩු කරගන්නට පුළුවන්කම තියෙන්නේ. නමුත් එහෙම කොච්චර අපි විමසා බලන්නට උත්සාහ කළා වුණත් මුල් අවස්ථාවේදී තදින් තමන්ගේ මනසට දැනෙන දේවල් ඒ වගේම අනිත් අයගෙන් අභියෝග විවේචන එනකොට අර තමන්ගේ මනසේ ඇතිවෙන ප්‍රතිවිරෝධතාවය එහෙම නැත්නම් තමන්ගේ චිත්ත සංකල්පනාවන්ට අනුව තමන්ගේ රාමුව තුල දේවල් වෙන්නට ඕන කියන ගතියෙන් අපිට නිදහස් වෙන්නට පහසු නෑ. එයි අප විසින්ම රාමුවක් හදාගෙන ඒ ඒ රාමුව ඒ අච්චුව තියතියා තමයි ලෝකේ දිහා බලන්නේ. ඒ රාමුව ඇතුලේ සියලු දෙනාම පවතින්නට ඕන. ඒ රාමුවට ඔක්කොම අඩංගු වෙන්නට ඕන, අදාළ වෙන්නට ඕන. ඒන් පරිබාහිර නම් ඒ ඔක්කොම කප්පාදු කරන්නට තමයි අපට ඕන වෙන්නේ. හරියට උදාහරණයක් ඇටියට කියනවා නම් යම් භාජනයකට අපි තියෙන දේවල් හැම එකක්ම පුරවන්නට උත්සාහ කරනවා. එතකොට මේ භාජනයට දාන්න බැරි නම් යම් කිසි දෙයක් ඒ බැරි කොටස වැඩි කොටස කපලා හරි අර භාජනයට රිංගවන්නට තමයි වෑයම් කරන්නේ. අන්න වගේ අපි මේ ලෝකය පිළිබඳව යම් අච්චුවක් රාමුවක් අර මමත්වය තුලින් හදාගත්තාම ඒ අච්චුවට රාමුවට ගැළපෙන හැටියට තමයි අනිත් සියල්ලක්ම සකසන්නට උත්සාහ කරන්නේ. එතකොට අනිත් කෙනා කියන කරන දේ ඒ විදිහෙන් පිළිගන්නට සූදානම් නැහැ. එහි අර මගේ රාමුවට ඇතුළත් යම් කොටසක් තියෙනම් ඒක මම බාර ගන්නට ලෑස්ති. ඒන් පරිබාහිර දේවල් තියෙනවා නම් ඒවා කප්පාදු කරලා ඉවත් කරන්න ඕන. මොකද ඒක මේ මගේ රාමුවට හරියන්නේ නැහැ. මගේ අච්චුවට ගැළපෙන්නේ නැහැ. ඉතින් හැමතිස්සෙම අපි මේ මමත්වය දැඩිව ගත්තහම ලෝකය වෙනස් කරන්නට පොරබදනවා තමන්ගේ රුචිකත්වයට අනුව. තමන්ගේ රුචි අරුචිකම් වලට අනුව ලෝකේ හැම දෙයක්ම ඊට අනුරූපීව ක්‍රියාත්මක විය යුතුයි කියලා සිතමින් කල්පනා කරමින් ඒ මත දැඩි අරගලයක නිරත ඉතින් එතකොට තමන් හිතන විදිහට තමන් ගොඩනගාගත්තු ඒ මමත්වයේ සංකල්පයන්ට ගැළපෙන ඊට හාත්පසින්ම සමාන වෙන සැසඳෙන කිසිම මම කෙනෙක් තවත් අපිට මේ ලෝකේ හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙනත් කෙනෙක් අපි හිතන විදිහට 100ට 100ක් සමානව හිතන කෙනෙක් අපිට හමු වෙන්නේ නැහැ. එක කුසේ එකට උපන් නියුන් දරුවවත් ඒ විදිහට සිතන්නේ කල්පනා කරන්නේ නැහැ පිටපොත. ඒ සිතන කල්පනා කරන ආකාරයන්නේ යම් යම් අඩු වැඩිකම් පේන්නට පුළුවන්. ඒ අරහත්ත්වයටපත් වුණාට පස්සේ ඒ අඩු වැඩිකම් වෙනස්කම් තිබුණා වුණාට ඒවා සමග ගැටුමක් ඇති කරගන්නේ නැහැ. අර මමත්වයේ නැමැති රාමෝ බිඳ දබලා තියෙන නිසා. ඒ අස්මිමානේ බිඳ දමලා තියෙන නිසා රහතන් වහන්සේට එක් එක් පුද්ගලයාගේ තියෙන පුද්ගල විවිධත්වය ඒක ධර්මයේ හඳුන්වන්නේ පුද්ගල වේමත්තතාවය කියලා. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ ඒ අය හිතන විදිහ වෙනස්, කල්පනා කරන විදිහ, ක්‍රියා කරන විදිහ, සාංශාරික හුරු පුරුදු මේ ජීවිතයේ අත්දැකීම්, ප්‍රාර්ථනා, හැකියාවන්, බලදුබලකම් මේ හැම එකක්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එතකොට මේ නාම රූප ධර්මයන්හි යම්කිසි අනන්‍ය ලක්ෂණ තියෙනවා. නමුත් ඒවා පිළිබඳව නෙමෙයි දැන් මෙතන මේ ඇති වෙන ගැටලුව Taman සංකල්ප වශයෙන් ගොඩනගාගත්තු මානසික தত্ত্বය. එතකොට ඒ මානසික தত্ত্বය රහතන් වහන්සේ අහෝසි කරලා තියෙන නිසා උන්වහන්සේට අර පුද්ගලයන්ගේ පංචස්කන්ධයේ නාම රූප ධර්මයන්හි පවතින විවිධත්වය වෙනස ඒ පුද්ගල වේමත්තතාවය අනන්‍යතාවය උන්වහන්සේට පිළිගන්නට කිසි ගැටලුවක් නැහැ ඒ ඒ අයට ඒ ආකාරයෙන් පවතින්නට ඉඩ හැරලා නිහඬ වෙන්නට පුළුවන්. ඇයි උන්වහන්සේට අර තමන්ගේ රාමෝකට අනුව ලෝකය කප්පාදු කරමින් හැඩතල ගන්වන්නට ඒකත් එක්ක පොරබදන්නට දෙයක් නැහැ. මොකද උන්වහන්සේ එහෙම රාමුවක් හදාගෙන නැති නිසා ඒ රාමුව අහෝසි කරලා තියෙන නිසා. ඉතින් පතඥන පුද්ගලයා හැමතිස්සෙම අර සක්කාය දිට්ඨියත් එක්ක දැඩිව බද්ධ වෙලා ලෝකයේ සමග පොරබදනවා ඒ තමන් කැමති විදිහට මම කැමති විදිහට ලෝකේ දේවල් පවත්වන්න. එතකොට සක්කාය දිට්ඨිය දුරු කළ ආර්යයන් වහන්සේලා අර ප්‍රතඥයාගේ මට්ටමටම තමන් කැමති විදිහට දේවල් කරන්න වෑයම් කරන්නේ නැහැ. නමුත් එක්තරා ප්‍රමාණයකට මේ පංචස්කන්ධය පිළිබඳ උපාදානය තවම පවතින නිසා සෝවාන් ඵලයෙන් ඔබටත් ඒ ආර්යයන් වහන්සේලා තුල ඒ Taman කැමති විදිහට දේවල් සිදු කිරීමේ රුචිකත්වය ඕනෑකම එක් එක් ප්‍රමාණයෙන් පවතිනවා අරහත්ත්වයට පැමිණෙන තෙක්. ඉතින් ඒ නිසා මේ මමත්වය එහෙම නැත්නම් අස්මිමානය අපේ සිත් සතන් තුළ පවතින තාක්කල් අපි මෙහෙම ආකෘති හදාගෙන රාමුවක් හදාගෙන සෑම දෙයක්ම ඊට අනුරූපීව සිද්ධ කිරීමේ ඕනෑකමක් අපි තුල මතුවෙනවා. දැන් ප්‍රතඥන සත්වයා මේ తත්වය දැඩිව ග්‍රහණය කරගත්තාම ඔහු හොඳින් හෝ නරකින් හෝ ලෝකය තමන්ගේ රාමුවට අනුව නිර්මාණය කරගන්නට වෑයම් කරනවා. ඒ නිසා තමයි ලෝකයේ දෙදෙනෙක් එකතු වුණු තැන හැම විටම ගැටලු නිර්මාණය වෙන්නේ. ඒ මොකද අර තනියෙන් සිටින තාක්කල් තමන් රුචි කරන විදිහට තමයි දේවල් කරගන්නට උත්සාහ කරන්නේ. ඒක කරගන්න පුළුවන්ද බැරිද කියන එක වෙනම කාරණයක්. හැබැයි Taman කැමති විදිහට දේවල් පවත්වා ගන්නට උත්සාහවත් වෙනවා. හැබැයි තවත් දෙවන්නේ Tamanගේ ජීවිතයට සම්බන්ධ වුණු තැනදී ඒ පුද්ගලයා Tamanට අනුරූප වෙනවා නම් එතන පැහැීමටපත් වෙනවා. හැබැයි යම් වෙනස්කම් මතුවෙනකොට එතන ගැටුම් නිර්මාණය කරගන්න. ඒ නිසා තමයි අපිට විවාහ සංස්ථාවන් තුළ පෙනෙන්නේ විවාහ වෙන්නට පෙර ආතුව මේ පුරුෂයාමයි මට විවාහ කරගන්න ඕන. මේ කාන්තාවමයි මට විවාහ කරගන්නට ඕන කියලා ඒ වෙනුවෙන් ජීවිත පරදුවට තබලා සමහරු දිවිනසා ගන්නට උත්සාහ කරනවා ඒ විවාහය කරගන්නට ඉඩ දුන්නේ නැතිනම්. ඇයි ඒ? ඒ තනත්තා හෝ තනත්තිය කල්පනා කරනවා මේ පුද්ගලයා තමයි මගේ ජීවිතයට වඩාත්ම ගැළපෙන කෙනා. මගේ රාමුවට හරියටම හරියන කෙනා. ඒ තනත්තා හෝ තනත්තිය ලැබුණොත් තමයි මගේ ජීවිතේ බොහොම සුවදායක වෙන්නේ කියලා කල්පනා කරනවා. ඊට පස්සේ විවාහ කරගෙන ටික කාලයක් යනකොට Tamanට අර Tamanගේ අච්චුවට පිටින් යන දේවල් පෙනෙන්නට ගන්න. ඒ රාමුවට වෙනස් දේවල් පෙනෙන්නට ගන්න. එතකොට ඒවා කප්පාදු කරලා සකසන්නට උත්සාහ කරනකොට ඒක කරන්න පහසු නෑ. මොකද අනිත් කෙනාටත් මමත්වයක් තියෙනවනේ. අනිත් කෙනත් ඒ මමත්වයෙන් දැඩි වාස්මිමාණයෙන් අරගන්න තියෙන්නේ Tamanගේ අනන්‍යතාවය. එතකොට ඒ තමන්ගේ ප්‍රතිරූපයට අනුව අනිත් කෙනා හදන්න උත්සාහ කළාට ඒතනත්තා හදාගත්තු රාමුවක් තියෙනවා. එතකොට ඒ රාමුවයි මේ රාමුවයි ගැෂ්ඨණය වෙනවා. එතකොට අනිත් කෙනා හදනවත් ඒතනත්තාට හෝ තැනැත්තියට අනුකූලව අනිත් පුද්ගලයාව සකසන්න මේ පුද්ගලයා උත්සාහ කරනවා තමන්ට අනුරූපීව අනෙකාව සකස් කරන්න. ඉතින් ඔතනදී ඇතිවෙන ගස්ඨණය හේතු කොටගෙන ඒ තනත්තාට හෝ තනත්තියට කල්පනා වෙනවා මේ තමන්ගේ සහකරුවා එහෙම නැත්නම් සහකාරිය තමන්ට ගැළපෙන කෙනා කියලා හිතුවට ඒ ගැළපෙන කෙනා නෙවෙයි හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න එහෙම හිතන්න පටන් ගත්ත තැන ඉඳලා අනේකාගේ දෝෂය දකිනවා, අඩුපාඩුව දකිනවා. එතකොට එතනින් එහාට හොඳ දකින්නට ලෑස්ති නැහැ. අඩුව දකිමින්, විවේචනය කරමින්, නිග්‍රහ කරමින්, නිඳා කරමින් අනෙකා සමග ගැටෙන්නට පෙළඹෙනවා. මේ විදිහට සමස්ත පෞල් ජීවිතයේම අර්බුදයක් බවට පත් වෙන්න හේතු වෙනවා. ඒ මම කැමති විදිහට දේවල් වෙන්නට ඕන. ඊට පස්සේ ඒ අඹසැමියන්ට දරුවන් ලැබුණෙන් පස්සේ ඒ දරුවෝ Taman කැමති විදිහට පවත්වන්නට හසුරවන්නට වෑයම් කරනවා. ඒ දරුවොත් ලොකුමහත් වෙනකොට ඒගොල්ලත් තුලත් මමත්වයක් ගොඩ නැගෙනවා. ඒගොල්ලෝට අනන්‍යතාවයක්. ඒගොල්ලෝ රාමුවක් හදාගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ උත්සාහ කරනවා මව්පියන් ඒ රාමුව ඇතුළට රිංගවන්න. මව්පිය උත්සාහ කරලා තමන්ගේ රාමුවට දරුවන් රිංගවන්න. ඊට පස්සේ මව්පිය සහ දරුවන් අතර ගැටුමක් ඇති මෙහෙම සමස්ත සමාජය තුළම යම් යම් ජන කොට්ටාස පුද්ගලයෝ වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් එකට එකතු වෙන හැම තැනකම මේ මමත්වයේ පිළිබඳ අර්බුදය ගොඩ නැගෙනවා හැමදෙනාම කොතෙක් යහපත් පරමාර්ථ ඇතිව ඒකරාශී වුණත් අවසානයේ මම කැමති විදිහට සියල්ල වෙන්නට ඕනේ කියන මේ රුචිකත්වයේ මත Tamanටත් නොදැනීම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ తত্ত্বය අපිට පාලනය කරගන්නට පුළුවන් වෙන්නේ යම්කිසි ප්‍රමාණයකින් අපි ප්‍රත්‍යවේක්ෂා නුවණ පාවිච්චි කළොත් පමණයි. ප්‍රත්‍යවේක්ෂණයක් නැතිනම් අපිට මමත්වය දුරු කරන්නට පහසු වෙන්නේ නැහැ පින්නතුනි. එතකොට ප්‍රත්‍යවේක්ෂණය කියලා කිව්වේ මොකක්ද? දැන් අපේ පුද්ගලය වශයෙන් ඒක රාශී වෙන්නේ කුමකටද? දැන් Taman තනිකඩව ජීවත් වෙන්නේ නැතිව විවාහයක් හැටියට තව සහකරුවෙක් හෝ සහකාරියක් එකතු කරගන්නේ මොකටද? අනිත් කෙනා Tamanට අනුකූල කරන්නට දඟලන්නද එහෙම නැත්නම් එකමුතුව සමගි සම්පන්නව සතුටින් ජීවත් වෙන්නද මොකටද මේ එකතු උනේ මොකද්ද මේකේ පරමාර්ථය තමන්ගේ ප්‍රතිරූපයට ගැළපෙන කෙනෙක් කපලා කොටලා ඒ රාමුවට හරියන විදිහට රිංගවන්නද එහෙම නැත්නම් සතුටින් සමගියෙන් ජීවත් වෙන්නද ඒ නිසා අපේ නිතර සිහි කරන්නට ඕනේ මම කියලා තමන් ඒ විදිහට රාමුවක් හදාගෙන ඉන්නා වගේම ලෝකයේ අනිත් අයත් ඒ විදිහේ රාමුවක් හදාගෙන තියෙනවා. එතකොට හැමෝම කැමති තමන් කැමති විදිහට ජීවිතේ පවත්තන්න. අපට අනුකූල වෙන්න මම කැමති විදිහට පවතින මේ ලෝකේ කවුරුවත් ඉපදිලා නැහැ. එතකොට අනිත් කෙනා කැමති විදිහට ජීවත් වෙන්න මම සූදානම්ද? තමන් ගැන ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. ඇත්තටම මම කැමතිද මගේ අනන්‍යතාවය පැත්තකින් තියලා අනිත් කෙනාට ඕන විදිහට මගේ ජීවිතේ පවත්වන්න. ඉතින් එහෙම කැමති වෙන අවස්ථාත් ඇතැම් විට තියෙන්නට පුළුවන්. ඒ ඒ தත්ත්වය ගොඩ නැගෙන්නේ කොහොමද කියලා අපි පරිස්සමෙන් සිතා බලන්න දැන් හැම විටම ලෝකයේ එහෙම ගැටුම් නිර්මාණය වෙන්නේ පොන්දේසි විරහිතව අනිත් අයට එකඟ වෙලා කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. කොහොමද එහෙම වෙන්නේ? Taman පිළිබඳවම ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි ඒක වටහා ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් ඇටියට මම තවත් කෙනෙකුට අනුකූලතාවය දක්වන්නේ කවර අවස්ථාවලද ඒතනත්තා මගේ සිතුම් පැතුම් ගැන උනන්දු වෙනවනම් ඒ කියන්නේ මම ගොඩනගාගත්තු මමත්වය බිඳින්නේ නැතිව ඒ මම හදාගත්තු ප්‍රතිරූපයට හානි කරන්නේ නැතුව, paludu කරන්නේ නැතුව ඒක ආරක්ෂා වෙන හැටියට ඒකට අනුකූලව කටයුතු කරනවා වගේ පෙනුනොත් මමත් සූදානම් වෙනවා අනිත් කෙනා වෙනුවෙන් යම් යම් කැපකිරීම කරන්න. එහෙනම් අනිත් අයත් එහෙම තමයි. ඉතින් මේ తත්වය තේරුම් ගත්තොත් තමයි අපිට සමගි සම්පන්නව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මොකද අපට මට ඕන විදිහට අනිත් කෙනා පැවතිය යුතුයි කියලා අරගල කරන්නට යනතා අනිත් කෙනාටත් ඒ තමන්ගේ මමත්වය දැඩිව මතු කරගන්න. දැන් සමාජයේ යම් යම් දේවල් මේක මෙහෙම වෙන්න ඕන මේ අපේ දේ අපි රැක ගන්නට ඕන කියනකොටම අනිත් අයත් අපේ දේ අපිත් රැක ගන්නට ඕන කියලා අභියෝග කරන්නට ඒගොල්ලෝ සූදානම්. මම මගේ ඉල්ලීම් ඉල්ලනකොට අනිත් අයත් අනිත් අයගේ ඉල්ලීම් ඉල්ලන්නට සූදානම් එතකොට මම මගේ රාමුව පෙන්නකොට අනිත් අයත් තම තමන්ගේ රාමුව තම තමන්ගේ අච්චුව ඉදිරියට තියාගෙන තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මට ඕන විදිහට ලෝකේ හැමදේම පැවතිය යුතුයි කියන දැඩි මතයේ ඉඳගෙන කටයුතු කළොත් ලෝකේ කවුරුවත් අපට අනුකූලව ක්‍රියා කරන්නට සූදානම් වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙනකොට විවාහ සංස්ථාවල අපි දකිනවා දික්කසාද වෙන්නට සූදානම් වෙනවා පොලිසිය ගිහිල්ලා එන්ට්‍රියක් දානවා උසාවියේ නඩුවක් දානවා ඉතින් එහෙම නඩු දාන්නකොට පොලිසිය ගිහිල්ලා එන්ට්‍රියක් දානකොට අර එකඟතාවය තවත් අලුදු වෙනවා විනා එතනින් එහාට සමගි සම්පන්න බවක් ගොඩ නැගෙන්නේ එනිසා අපි කල්පනා කරන්නට ඕන අනිත් කෙනාට ඕන හැටියට ජීවිතේ පවත්වාගෙන යන්නට ඉඩ හැරලා නිහඬ වෙන එක නෙමෙයි. අවශ්‍ය නම් අන් අය අනුකූල කොටගෙන සමගි සම්පන්නව පවතින්නට පුළුවන්. හැබැයි අනුකූලතාවයේ ගොඩ නැගෙන්නේ අරගල කිරීමෙන් නෙමෙයි අනේකාට අභියෝග කිරීමෙන් නෙමෙයි තමන්ගේ රාමුව ඇතුළට බලහත්කාරයෙන් රිංගවන්නට දැඟලීමෙන් නෙමෙයි තමනුත් අනික් කෙනාගේ සිතුම් පැතුම් ආකල්ප වලට අනුකූලයි කියන බව දනවන්නට පුළුවන් නම් පමණයි අනික් කෙනත් තමන්ගේ සිතුම් පැතුම් වලට අනුකූලතාවයක් දක්වන්නේ. එහෙමනම් තමන් ගොඩනගාගෙන ඉන්න මමත්වයේ රාමුව ටිකක් ලිහිල් කරන්නට පුළුවන් නම් විතරයි අනිත් කෙනාගේ පැත්තෙනුත් ඒ රාමුව ටිකක් ලිහිල් වෙන්නේ. එතකොට අර ගැටුම වෙනුවට එකට එකතු වෙලා දෙදෙනාටම එකඟ වෙන්නට පුළුවන් යම්කිසි තත්වයක් තුළ Tamanගේ ජීවිතය සමග සම්පන්නව පවත්වා ගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නට ඕන මේ මමත්වය කියලා කියන්නේ අපි සංකල්ප වශයෙන් ගොඩනගාගත්තු මානසික තත්වයක්. ඒ මානසික තත්වය තුළ අපි හිර වුණොත් ඒ හිර වෙලා අර පංචස්කන්ධයන් දැඩිව උපාදාන කරගෙන පවතින තාක්කල් අපට ඒන් නිදහස්ව ලෝකය දිහා බලන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිදහස් වෙන්නට නම් ඒක ටික ටික හරි අඩු කරගන්න නම් මේ බඳු ප්‍රත්‍යවේක්ෂණයක් තුල ටිකෙන් ටික ඒ දැඩි බව ලිහිල් කරමින් ක්‍රියාත්මක වෙන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඊළඟට පෙනතුනේ අපි සමහර වෙලාවට දකිනවා තම තමන්ගේ භූමිකාවන් මූලික කොටගෙනත් සමහර වෙලාවට ඒ මමත්වයක් දැඩිව හදාගන්න. ඒ කියන්නේ දැන් තමන් වැඩිහිටි වයසටපත් වෙනකොට ඒ වයෝවෘද්ධ භාවය හේතු කොටගෙන මම දැන් වැඩිහිටියෙක්. මම වැඩිහිටියෙක් නිසා අනිත් අය මම කියන දෙයට හුම්කම් දෙන්නට. එතකොට තමන් ගුරුවරයෙක් නම් මම ගුරුවරයෙක්. ඒ නිසා මම ගුරුවරයෙක් නිසා අනිත් අය මට හුඟකම් දෙන්නට ඕන. මම පැවිද්දෙක්. ඒ නිසා අනිත් අය මට ගරු කරන්නට ඕන, මට හුඟකම් දෙන්නට ඕන, මට අනුකූල වෙන්නට ඕන. එතකොට මම නීතිඥවරයෙක්. මම නඩුකාරවරයෙක්. මම මේ මේ වගේ මිල මුදල් තියෙන කෙනෙක්. මම උගත් කෙනෙක්. මම සමාජයේ සම්භාවනීයත්වයට පත්වෙච්ච කෙනෙක්. අන්න ඒ වගේ මම මෙබඳු කෙනෙක් කියලා අර තමන් පවත්වාගෙන යන වෘත්තිය අනුව එහෙම නැත්නම් තමන්ගේ දැනුගත්කම අනුව තමන්ගේ භූමිකාව අනුව මමත්වය නිර්මාණය කරගන්නා අවස්ථා සමාජයේ බොහෝ කොට අපට පෙනෙනවා. දැන් පින්නතුනි අපි එතනදී තේරුම් ගන්නට ඕන දේ තමයි භූමිකාවට අදාළ අනන්‍යතාවයක් Tamanට තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් ඒ භූමිකාවන් ගෙන් කෙරෙන්නට ඕන යුතුයකම් වගකීම් කාර්යභාරයන් මනවින් ඉටු වෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට තමන් වැඩිහිටියෙක් හැටියට සිටීම වරදක් නෙමෙයි. වැඩිහිටියෙක් කියන බව සිතුවොත් විතරයි තමන් ආදර්ශ සම්පන්නව තමන්ව පවත්වා ගන්නට දක්ෂ වෙන්නේ. අර බාල පරපුරට ආදර්ශයක් හැටියට වැඩිහිටියා ජීවත් වෙන්නට වැඩිහිටියාට පුළුවන් වෙන්නේ තමන් වැඩිහිටියෙක් බව තමන්ට මතක තිබුණොත් විතරයි. ඒ නිසා තමන් වැඩිහිටියෙක් කියන බව තේරුම් ගැනීම වරදක් නෙමෙයි. නමුත් ගැටලුව වෙන්නේ ඒ වැඩිහිටි බව හේතු කොටගෙන ඒ වයසින් වෘද්ධභාවයේ හේතු කොටගෙන අනිත් සියලුම සාධක මැඩපවත්තලා ඒ සියලු දෙනා හැම විටම තමන්ගේ වැඩිහිටි බවට ගරු කරලා තමන් කියන කරන දේ පිළිගන්නට ඕනේයි කියන ආකල්පයක් මතු කරගන්න. ඒ කුමක් නිසාද? අර දැඩි උපාදානය නිසා වැඩිහිටිකම කියන ඒ භූමිකාව ඒ සමාජයේ Taman දැරිය යුතු වගකීම ඒකම උපාදාන කරගෙන එයම අර මමත්වය ගොඩනගා ගන්නා එක්තරා මෙවලමක් බවට පත් කරගන්න. එතනින් එහාට එතනත්තාට අන් අය තුල කොතෙක් සුදුසුකම් තිබුණත් කොතෙක් හැකියාවන් තිබුණත් කොතෙක් නිර්මාණශීලීත්වයන් තිබුණත් ඒ කිසිවකට අවනත වෙන්නට සූදානමක් නැහැ ඒ සියල්ල යට කරගෙන ඒ තනත්තා මේ වැඩිහිටි බවට ගරු කරන්නට ඕන වගේ ආකල්පයකින් ක්‍රියාත්මක වෙනවා. ඒතර තමන් මවනම් තමන් පියානම් දරුවා කොයිතරම් දැනුගත්කම් වලින් යුක්ත වුණත් කොයිතරම් හැකියාවන්ගෙන් යුක්ත වුණත් ඒ දරුවා ඒකට ඒගොල්ලෝ මේ අද ඊයේ ඉපදිලා මේ අපට උපදෙස් දෙන්න එනවා. එහෙම නෙමෙයි අපි කියන දේ අහන්න ඕන. අපි මමයි අම්මා මමයි තාත්තා. එතකොට අපි මේගොල්ලෝ හැදුවේ ඒ නිසා ඒගොල්ලෝ අපට අවනත වෙන්න ඕන කියලා අර මාතෘත්වයේ පීතෘත්වයේ නැමැති භූමිකාව උපාදාන කරගෙන ඒ තුලින් තමන්ව නිරූපණය කරන්නට උත්සාහ කරනවා. එතකොට ඊට අවනත වෙන්න ඕන. එතකොට අර දරුවන්ගේ විවිධත්වයන් අනන්‍යතාවයන් මොනවා තිබුණත් අර මාතෘත්වයේ පීතෘත්වයේ කියන තැන සියල්ල යටපත් වෙන්නට ඕන වගේ එකක් හිතාගෙන ඉන්න. මව හෝ පියා කියන්නේ සුවිශේෂ චරිත දෙකක්. ඒ මාතෘත්වයට පීතෘත්වයට ගරු කිරීම අවශ්‍යයි. ඒ වගේම මව පියා තේරුම් ගන්නට ඕන මාතෘත්වය පීතෘත්වය කියලා කියන්නේ අධිකාරී බලයක් නෙමෙයි. ඒ භූමිකාව තුළ දරුවන් යහතින් ගොඩනැගීම, පාපයෙන් වැළැක්වීම, කුසලයට යොමු කිරීම, ශිල්ප ශාස්ත්‍ර හැදෑරවීම, ඒ අයගේ යහපත අභිවෘද්ධිය වෙනුවෙන් මඟ පෙන්වීම තමයි මව්පියන්ගේ කාර්යභාරය වෙන්නේ. ඒ කාර්යභාරය මනවින් ඉටු කිරීම සඳහා Taman මවක් Taman පියෙක් කියන කාරණය නිතර සිහි කිරීම අවශ්‍යයි. ඒ අනන්‍යතාවය පවත්ව ගන්නට ඕන. නමුත් ඒ අනන්‍යතාවයේ පාදක කොටගෙන ඒ හිලව් කොටගෙන අනිත් සියල්ල මැඩ පවත්වන්නට යනවා නම් ඒක යෝග්‍ය වෙන්නේ නැහැ. වෙනතුනේ මේ මෑතකදී අපිට එක පිය කෙනෙක් හමු වුණා ඒ වගේ ගති ලක්ෂණ තියෙන තවත් අය විටින් විට හමු වෙනවා. නමුත් ඊටාම අපිට මනසට තදින්ම දැනුණු අවස්ථාවක් ඒක. ඒ පියාණන් තමන්ගේ දරුවෙක් වැඩිහිටියෙක් හැටියට උසස් ව්‍යාපාරයක් කරගෙන සමාජයේ ප්‍රසිද්ධියක් උසුලමින් කටයුතු කරනවා. ඉතින් ඒ පියාණන් දැන් යම් ප්‍රමාණයකින් වයෝ වෘද්ධයි. ඉතින් ඒ පියාණන් අර පුතණුවන් සමග දිනක් අපි මුණ ගැහෙන්නට ඇවිදින් කතා බහ කරනකොට බොහෝ අවස්ථාවල පියාණන් මතු කරපු දේ තමයි හාමුදුරනේ දැන් අපි දැන් වයස්ගතයි. ඒ නිසා දැන් මේ අය ජීවිතයේ නොඑක් දේවල් අපට වඩා අත්හදා බලමින් සොයමින් අධ්‍යයනය කරමින් ඒ වගේම අලුත් තාක්ෂණයත් එක්කලා දේවල් ඒගොල්ලෝ ගොඩනගමින් පවතිනවා. ඒ නිසා අපි ඒ අපේ පැරණි සංකල්පත් එක්කම එල්බගෙන ඉන්නට සුදුසු නැහැ. ඒ අයගේ සිතුම් පැතුම් නිවැරදි නම් ඒවට අපි හැම විටම ඉඩ දෙන්නට ඕන. ඒගොල්ලන්ට සිතාමතා තීරණ ගන්නට අපි සහාය වෙනවා ඇරෙන්නට ඒවට ආශිර්වාද කරනවා ඇරෙන්නට බාධා කරන එක සුදුසු නෑ. එතකොට යම්කිසි අඩුපාඩුවක් අපට පෙනෙනවා නම් ඒක කියා දෙන එක මව කෙනෙක් පිය කෙනෙක් හැටියට අවශ්‍යයි. නමුත් වැඩිහිටි වයසටපත් වෙනකොට ඒ දරුවන්ට Taman විසින් තීරණ ගන්නට හොඳ නරක තීරණය කරගෙන ක්‍රියාත්මක කරන්නට ඒ අයට ඉඩ දෙන්නට ඕන. ඒ වගේම ඒ අයගේ නිර්මාණශීලී අදහස් වලට නිර්මාණශීලී හැකියාවන්ට අපි අවස්ථාව දෙන්නට ඕන. ඒවට බාධා නොකළ යුතුයි කියලා ඒ පියාණන් කිහිප විටක්ම කොහොම හිතට දැනෙන හැටියට ඒ කාරණා සිහිපත් කළා. ඉතින් අන්න ඒ විදිහට එකෙන් අදහස් කරන්නේ දරුවා අතහැර දානවයි කියන එක නෙමෙයි. දරුවා පිළිබඳව ආශිර්වාදය පවත්වන්නට ඕනේ. ඒතර කුඩා අවදියේදී ඒ දරුවා වරදින් වළක්වා ගැනීම සඳහා සුචරිතයෙහි යෙදවීම සඳහා ඒ දරුවට හොඳ නරක තේරෙන්නේ නැති නිසා බලෙන් හරි මව්පියන් විසින් යහපතෙහි යොදවන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන. හැබැයි ඒ දරුවාට තමන් කනවැල අල්ලගෙන හැමතිස්සෙම පසුපස යන එක නෙමේ ඒ දරුවාට ස්වාධීනව හොඳ නරක තේරුම් අරගෙන යහපත අයහපත වෙන්කොටගෙන අයහපතින් වැළකීලා යහපතෙහි යෙදෙන්නට ඒ දරුවා පුරුදු පුහුණු කරන්න එතකොට අර මව්පියෝ දැඩි මමත්වයෙන් අපට අඩංගු වෙන්නට ඕන අපෙන් අහලම හැම දෙයක්ම කරන්න ඕන දැන් අපි අර මාතෘකා කළ ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගිහි පැවිදි සියලු දෙනාම මේ හැම දෙයක්ම මා විසින් තමයි කරලා තියෙන්නේ මගේ මූලිකත්වයෙන් තමයි කරලා තියෙන්නේ කියලා දැනගන්නට ඕන. මේගොල්ලෝ මොනවා හරි කරනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න ඕන. මගේ අනුමැතිය ගන්න ඕන. ඒගොල්ලන්ට ඒව හරියට කරන්න තේරෙන්නේ මට තමයි ඒව හරියට වැටහෙන්නේ. ඒ නිසා මගෙන් අහලා කරන්නට ඕන කියලා එහෙම හිතනවා යම් මව කෙනෙක් පිය කෙනෙක්. එතකොට අර දරුවන් කවදාවත් ශක්තිමත්ව වැඩෙන්නේ නැහැ. දැන් අපි සමහර පවුල්වල දැකලා තියෙනවා දරුවා කෑම කාලා පිඟාන හේදුවොත් අම්මා කියන්නේ ආයාට තේරෙන්නේ නැහැ ඒක හොදන්න. කො මෙහාට දෙන්න කියලා අම්මා අරගෙන හොදනවා. ඊට පස්සේ දරුවා තේ ටික බීලා කෝප්පේ හොදන්න ගියොත් ඒක එයාට තේරෙන්නේ නැහැ කියලා අම්මා අරගෙන හොදනවා. ඊට පස්සේ ඇඳුම හොද ගන්නට ගියොත් ඒක ඔයාට ඔක තේරෙන්නේ නැහැ කියලා අම්මා ඒක අරගෙන හොදනවා. දැන් අවසානයේ අර දරුවා කෑම ටික කාලා පිඟාන හැමම තියෙනවා. තේ ටික බීලා කෝප් එහෙම තියෙනවා. ඇඳුම ඇඳලා ඒක එහෙමම දානවා. ඒතර පොත් ටික අහුරලා දෙන්නට ඕන. බෑග් එක හරි ගස්සලා කරේ එල්ලන්න ඕන. මේ විදිහට තනි කරම පරපෝෂිතේ නිර්මාණය වෙනවා. කුමක් නිසාද? අර මවගේ පියාගේ මමත්වය නිසා. ආධිපත්‍ය නිසා, අධිකාරී බලය නිසා. එතකොට ඒ අය හැමතිස්සෙම හිතන්නේ මේගොල්ලන්ට තේරෙන්නේ අපිට තමයි තේරෙන්නේ. ඒගොල්ලන්ට වැඩක් කරන්න තේරෙන්නේ. ඉතින් වැඩක් කරන්න තේරෙන්නේ නැත්නම් වැඩක් කරන හැටි කියා දෙන්නට ඕන. ඒගොල්ලොන්ට වැඩෙන්න සලස්සන්න ඕන. එහෙම නැති වුණොත් අම්මා තාත්තා නැති කාලෙක ඒගොල්ලෝ කොහොමද සැකසෙන්නේ? මේ විදිහට මාතෘ පිතෘ භූමිකාව තුල තියෙන වගකීම් යුතුයකම් අපි ඉටු කරන්නට ඕනේ. නමුත් ඒක මමත්වයක් හැටියට දැඩිව උපාදාන කරගන්නට ගියොත් ඒ තුලින් දරුවන්ට ලොකු අගතියක් සිද්ධ වෙනවා. ලොකු හානියක් සිද්ධ වෙනවා. අවසානයේ ඒගොල්ලෝ ස්වාධීනව නිර්මාණශීලීව වැඩෙනව වෙනුවට නිකම්ම නිකං අවනත වෙච්ච පරපෝෂිතයන් පිරිසක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතුනේ සමාජයේ සමහරලාට දැන් යම් ආයතනයක ආධිපත්‍ය දරනවා නම් ප්‍රධානත්වය දරනවා නම් ඒ ප්‍රධානීන් තුල අර විදිහේ ආකල්පයක් ඇති වෙනවා. මේ හැම දෙයක්ම මගෙන් අහලා කරන්න ඕනේ. මට ඕන විදිහට වෙන්නට ඕනේ. ඉතින් එහෙම වෙච්ච ගමන් අර ආයතනයේ වැඩ කරන කිසිම කෙනෙක් ස්වාධීනව හිතලා මතලා කල්පනා කරලා කැපවීමෙන් කටයුතු කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. නිර්මාණශීලී වෙන්නේ නැහැ. එතකොට හැම දෙයක්ම ඒ ප්‍රධානියට ඕන විදිහටම වෙන්න ඕන. අපි මොනවා යෝජනා කළත් කොහොම හිතුවත් අන්තිමට ඒවා කපලා කොටලා එයාට ඕන විදිහටයි කරන්න කියලා දැනුණාම අර සේවකයෝ එහෙමම සියල්ලක්ම අකුල ගන්න. ඒ ආයතනය නිර්මාණශීලී ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට ප්‍රධානියා යමක් කිව්වොත් අනකලොත් බලකලොත් ඒවා කරනවා ඇරෙන්නට අන් සියල්ලක්ම ඒවා අපට අදාළ දේවල් නොවේ කියලා පසුබාන ගතියක් ඒබඳු ආයතනවල ගොඩනැගේ. ඉතින් මේ විදිහට සමස්ත සමාජ යාන්ත්‍රණයම කඩා වැටෙන්නට හේතුවක් වෙනවා මේ මමත්වය දැඩිව ගැනීමෙන් කටයුතු කිරීම. අපි අර මුලින් සිහිපත් කළා වගේ සෑම තැනම ගැටුම් ඇති වෙන්න අර්බුද නිර්මාණ වෙන්නට හේතු වෙනවා මට ඕන විදිහටම වෙන්නට ඕන මම කැමති විදිහටම වෙන්නට ඕන කියන ආකල්පය. ඒ වගේම මේ ආකල්පය නිසා සමස්ත සමාජය තුළ නිර්මාණශීලී කුසලතාවයන් වර්ධනය වීම පසුබෑමට ලක් වෙන්න ඒවා කඩා වැටෙන්න මේ ආධිපත්‍ය දරීම තුළ මමත්වයේ දැඩිව ගැනීම විශේෂ හේතුවක් වෙනවා ඒකට. ඒ වගේම අර භූමිකාවන් ඒ භූමිකාවන්හි කාර්යභාරය තමන් ඉටු කරන්නට ඕන වගකීම් ඉටු කරන්නට ඕන යුතුයකම් ඉටු කරන්නට ඕන. නමුත් ඒක ආරෝපණය කරගෙන කටයුතු කිරීම තුල බරපතල අර්බුද ඇති වෙනවා. දැන් මව ගුරුවරයෙක් ගුරුවරියක් නම් එතකොට පාසලේ උගන්වන අවස්ථාවේ තමයි ඇයව ගුරුවරිය. ගෙදරාවහම ඇය මවක්. නමුත් බොහෝ මව්වරුන්ට තමන් ගෙදරාවහම මවක් කියන බව අමතක වෙලා ගෙදරාපුවාමත් දරුවාට ගුරුවරියක් හැටියට තමයි කටයුතු කරන්න උත්සාහ කරන්නේ. ඇයි අර ගුරු වෘත්තිය, ගුරු තනතුර, ඒ ගුරු භූමිකාව කියන එක දැඩිව උපාදාන කරගෙන එතකොට පාසලේදීත් තමන් ගුරුවරියක් ගෙදර ආපුවමත් ගුරුවරියක්. එතකොට අර දරුවට පාසල් ගියාමත් හම්බ වෙන්නේ ගුරුතුම ගුරුතුමිය විතරයි. ගෙදර ආපුවමත් අම්මා නැහැ එතන ඉන්නේ ගුරුතුමිය විතරයි. එතකොට ඒ දරුවන්ගේ පෞරුෂය බොහෝ කොට ව්‍යාකූල වෙනවා. එහෙම තත්ත්වයන් ඇති වෙන්නේ ඇයි මේ ගුරුවරයා කියලා කියන්නේ නිශ්චිත තත්ත්වයක් නෙමෙයි. ඒක මේ වෘත්තීය හා බැඳුණු කාරණයක්. ඒ ඒ කාර්යයේ නිරත වෙලා ඉන්නකොටයි ගුරුවරිය ගෙදර ආපුවාම මවක් ඒ මාතෘ භූමිකාව තුල කටයුතු කරන. ඒක Tamanට අමතක වෙනවා. සැමියා සමග කටයුතු කරනකොට Taman බිරිඳක් හැටියටයි කටයුතු කරන්නේ. ඒක අමතක වෙනවා. මේ පිළිබඳව තාම හොඳ අත්දැකීමක් අපි හිතවත් වෛද්‍යවරයෙක් සිහිපත් කළා. එතුමා වෛද්‍ය වෘත්තියට සම්බන්ධ වෙච්ච මුල් අවධියේදී වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට පුහුණුව ලබලා වෛද්‍ය වෘත්තියට සම්බන්ධ වෙච්ච මූලිකම කාල සීමාවේ එතුමාට ගමන් බිමන් යන්නට නිල රතයක් තිබිලා නැහැ වෙනකොට Tamanට වඩා වැඩිහිටි වෛද්‍යවරයෙක් තමන්ගේ මිත්‍රයෙක් එතුමාගේ නිල රතේ එන ගමන් මේ වෛද්‍යවරයාත් ඒ තමන්ගේ නිල රතයට එකතු කරගත්තා. එකතු කරගෙන ටික දුරක් යනකොට කවර හෝ හේතුවක් නිසා මාර්ග තදබදයක් එක්කලා මේ කාර් එක පසු කරගෙන ගිය ලොරි රථයක් ඒ ලොරියට මේ කාර් එක ඉඩ දුන්නේ නැහැ කියලා හරි කවර හෝ හේතුවක් නිසා ඒ ලොරිය ගිය රියදුරු මහත්මයා අර වාහනේ පදවාගෙන ගිය වෛද්‍යවරයාට හොඳටම බැන වදින්නට පටන් ගත්තා. එතකොට ඒ අවස්ථාවේ අර කාර් එක පදවාගෙන ගිය අර වැඩිහිටි වෛද්‍යවරයා ඔහු ඒ පිළිබඳව කිසිම දෙයක් කියන්නේ නැතුව නිහඬව ඉඩ තියෙන තැනකින් කාර් එක අරගෙන ඉදිරියට ගියා. එතකොට දැන් අර අනිත් සීට් එකේ වාඩි වෙලා ඉන්න අනිත් අසුනේ වාඩි වෙලා ඉන්න අර මම කියන මේ වෛද්‍යතුමා එතුමා අර Tamanගේ මිත්‍ර වෛද්‍යවරයාගෙන් අහනවා අයියේ අර මිනිස්සයා අච්චර බැනලත් මේ තරම් නිහඬව හිටියේ ඇයිද කියලා මට හිතා ගන්න බෑ. අනිත් එක ඔබ අනිත් වෙලාවට ඔච්චර ඉවසන කෙනෙක් නෙමෙයි. ඔබ වෛද්‍යවරයෙක් වෙලත් ඒ මනුස්සයා දැනගන්න එපායි ඔබට ඉඩ දෙන්න. අනිත් එක මේ කාර්යකයේ ඉස්සරහා ඒ වෛද්‍යවරයෙකුගේ නිල ලාංඡනෙත් ගහලා තියෙනවා. ඉතින් එහෙම වෙද්දී අඩුතරමින් මේ මනුස්සයා ඒකවත් දකින්න එපාය. වෛද්‍යවරයෙක් හැටියට හිතලා දේ මනුස්සයා කතා බහ කළේ කියලා දැන් මේ තරුණ වෛද්‍යවරයා අර වැඩිහිටි වෛද්‍යවරයා සමග කියන. කියනකොට ඒ වැඩිහිටි වෛද්‍යවරයා මේ තරුණ වෛද්‍යවරයාට හොඳ උපදේශයක් දීලා තියෙනවා. එතුමා කිව්ව හැටියටම ඔබ මතක තියාගනින් රෝහලේදී රෝගීන් බලනකොට වෛද්‍යවරයා හැබැයි රියපද වෙනකොට රියදුරා මිසක් වෛද්‍යවරයා නොවේයි කියන කාරණා. එතකොට එහෙම තමයි එතුමා කියලා තිබුණේ. එතකොට මේ කාරණය මේ තරුණ වෛද්‍යවරයාට බොහොම තදින් සිතට දැනුණා. අදටත් එතුමා එතුමා දැන් බොහොම වැඩිහිටි වෛද්‍යවරේ එතකොට අදටත් එතුමා කියන්නේ Tamanගේ නිලරතය අරගෙන මහපාරට දානකොටම Tamanට සිහිපත් වෙනවා දැන් මම වෛද්‍යවරයා නෙමෙයි දැන් මම රියදුරා. එතකොට අර වෛද්‍යවරයෙක් මම කියන මාන්නය හිතේ තියාගන්න. එතකොට එතන වෛද්‍ය වෘත්තිය තුලින් මමත්වයක් ඇති කරගන්න. වෛද්‍යවරයා කියලා කියන්නේ රෝගියාට ප්‍රතිකාර කරන වෙලාවට නේ වෛද්‍යවරයා ගෙදර ආපුවාම ඔහු තාත්තා කෙනෙක් හරි සැමියෙක් හරි දරුවෙක් හරි කියන භූමිකාව තුළ කටයුතු කරන්න ඕන. ඒතොර රිය පදවනකොට ඔහු රියදුරෙක් කියන භූමිකාව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. නමුත් එහෙම කරන්න බැරි වෙන්නේ කුමක් නිසාද? අර වෘත්තීය වශයෙන් ඇති කරගත්තු මමත්වය, ඒ උපාදානය දැඩිව ග්‍රහණය කරගෙන ඒ තුල හැම විටම ජීවත් වෙන්නට උත්සාහ කරනවා. එතකොට රෝහලේ ඉන්නකොටත් වෛද්‍යවරයා රියපදවනකොටත් තමන් වෛද්‍යවරයෙක් හැටියටයි රියපදවන්නේ. එතකොට අර රියදුරෙක් විසින් අනුගමනය කළ යුතු මාර්ග නීති ඒ සංයමය දමනේ ඒ මොකක්වත් නැතුව යන්න ගියොත් මේ වගේ කීප දෙනෙක් මහපාරේ රියපදවගෙන ගියොත් එහෙම බරපතල අර්බුදයක් එතන නිර්මාණය වෙනවා. එයි මේ අර දැඩිව ඒ මමත්වය අරගත්තු නිසා. ඉතින් මේ தත්වයන් පාලනය කරගන්නට අප විසින් අර මුලින් කිව්ව ආකාරයට නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. එහෙම යම් යම් භූමිකාවන් උපාදාන කරගැනීමෙන් ඒ වගේම මම කැමති විදිහටම දේවල් සිදුවිය යුතුයි කියලා තීරණය කරලා අනිත් අය අනුකූල කරන්නට යාම නිසා ඇතිවන ගැටුම්කාරී తত্ত্বය මේවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා කවර පරමාර්ථයක් ඇතිවද අපි මේ කටයුතු කරන්නේ කියන බව නිතර නිතර ප්‍රත්‍යවේක්ෂා කළොත් පමණයි අපිට මේ தත්වයන් ටිකෙන් ටික අවම කරගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට තවත් ඉන් ඔබට අපේ මනස පුහුණු කරන්නට අපි ටිකෙන් ටික විදර්ශනාවට යොමු වෙන්නට ඕන. ඒ කියන්නේ මේ සත්වයේ පුද්ගලයේ ආත්මයක් මම හැටියට ගන්නා මේ පංචස්කන්ධය නාම රූප වශයෙන් ඒ වගේම ස්කන්ධ පංචකයක් වශයෙන් ඊළඟට ආයතන 12ක් වශයෙන් ඊළඟට ධාතු 18ක් වශයෙන් මෙහෙම බෙදා බලන්නට හේතු ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන්න ඇති වෙලා නැති වෙන නාම රූප ධර්ම සමූහයක් පමණයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියන බව අවබෝධ කරගන්නට ගැඹුරින් මේ සංස්කාර ධර්මයන් බෙදා බැලීමේ විදර්ශනාව ටිකෙන් ටික පුරුදු පුහුණු කරන්නට නාම රූප පරිච්ඡේද ඥානය ඇති කරගන්නට. එහෙම නැත්නම් දිට්ටි විසුද්ධිය ඇති කරගන්නට. ටිකෙන් ටික මනස පුහුණු කරන්නට ඕන. ඒ පිළිබඳව ප්‍රගුණ කළ යුත්තේ මේ පංචස්කන්ධේ විවිධාකාරයෙන් බෙදා බලන්නට උත්සාහ කිරීම. එතකොට මූලික වශයෙන් කෙස්ලොම් නියදත් සම්මස්ස ආදී වශයෙන් දෙතිස් කුණප වශයෙන් අපට බෙදා පරීක්ෂා කරලා බලන්නට පුළුවන්. ඒ කුණප කොටාස පිළිබඳව භාවනාව. ඊළඟට නාම රූප වශයෙන් වෙන් කරලා දකින්නට පංචස්කන්ධ වශයෙන් බෙදා බලන්නට ඒ වගේම ආයතන වශයෙන් බෙදා බලන්නට ධාතු වශයෙන් බෙදා බලන්නට උත්සාහ කරමින් ඒ බඳු විදර්ශනාවක් පුරුදු පුහුණු කරන්නට ඕන. ඒ වගේම ඉන් ඔබට අර අභිධර්මයේ පැහැදිලි කරන ආකාරයට රූප 28ක් සහ සිත් 89ක් চৈতසික 52ක් හැටියට ඒ අභිධර්මයේ දැක්වෙන ඉතා සූක්ෂම විග්‍රහයන් ඒවා ටික ටික හරි ඉගෙන ගන්නට ඕන. එතකොට මූලික වශයෙන් අපිට ඒවා එකපාරටම පුහුණු කරන්න එහි පිහිටා සිටින්නට පහසු නෑ. නමුත් ටිකෙන් ටික අපි පුහුණු කළොත් උත්සාහ කළොත් අපිට බැරි නැහැ මූලික වශයෙන් සුත්තමේ ඥාන වශයෙන් ඒවා ඉගෙන ගන්නට ඕන. ඊළඟට චින්තාමේ ඥානයේ වශයෙන් හිතන්නට කල්පනා කරන්නට ඕන. භාවනාමය ඥාන වශයෙන් ඒ මමත්වයේ ඇති වෙන වෙලාවට ඒ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයක් පමණයි මෙතන පවතින්නේ මෙතන මම කියලා පනවාගත්තු සංකල්පයක් විනා සම්මුතියක් විනා අන් කිසිවක් මෙහි පවතින්නේ නැහැ කියන බව නුවණින් තේරුම් අරගෙන අර දැඩි උපාදානය දැඩි මමත්වය දුරු කරගන්නට ටිකෙන් ටික උත්සාහවත් වෙන්න ඕනේ ඒ වගේම මේ මමත්වය නිසා ඇතිවෙන ගැටුම්කාරී తত্ত্বය තේරුම් අරගෙන ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒවා අවම කරගන්නට උත්සාහ කරන්නට ඕන. ඒ වගේම එහෙම ගැටෙනකොට හැම විටම පවතින සමගි සම්පන්න බව ගිලිහෙන ආකාරය, අදාළ පරමාර්ථයෙන් ගිලිහෙන ආකාරය තේරුම් අරගෙන ඒ මමත්වයට මුල් තැන නොදී අපි ඒක රාශී වෙලා සමගි සම්පන්නව යම් කටයුත්තක් ආරම්භ කරන්නේ යම් පරමාර්ථයකින්ද ඒ පරමාර්ථයට මුල් තැන දී ක්‍රියා කිරීමේ වැදගත්කම තේරුම් ගන්නා පමණට අපට මමත්වය ටිකක් අවම කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට මේ මමත්වය අඩු කරගන්නට ප්‍රත්‍යවේක්ෂාවමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ ඒ හේතුඵල වශයෙන් එතන ඇතිවෙන తত্ত্বය. ඒ මමත්වය නිසා ඇතිවෙන අර්බුදය. ඒ වගේම මමත්වය නිර්මාණය වෙන්නේ කොහොමද? එය හුදු සංකල්පයක් පමණයි කියන බව. මේවා පිළිබඳ ඒ සංකල්පයක් පමණක් වුණාට ඒක දැඩිව ග්‍රහණය කරගත්තාම කොච්චර බරපතල හානියක් සිද්ධ වෙන්නට පුළුවන්ද කියන බව නුවණින් නැවත නැවත විමසා බැලීමමයි මේ తত্ত্বය අවම කරගන්නට අපට උපකාර මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා නුවණ භාවිත කරමින් විදර්ශනා ප්‍රඥාව අවදි කරගනිමින් දෛනික ජීවිතේ මමත්වය අවම කොටගෙන සමගි සම්පන්නව කටයුතු කරන්නත් ඒ වගේම පරමාර්ථය වටහාගෙන ඒ පරමාර්ථයට අවශ්‍ය විදිහට සාධක ගොඩනගමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නියැලෙන්නටත් මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල්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 අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ විරාජ් මහත්මයා සහ නිමාලි මහත්මිය විසින් පින්කමේ අරමුණු හැටියට දක්වලා තියෙන්නේ Taman හදා වඩාගත් දෙමව්පියන්ට නිදුක් නිරෝගී වාසනා සපිරි දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින විරාජ් මහත්මයාගේ දෙමව්පියන්ටත් ඒ වගේම නිමාලි මහත්මියගේ මෑණියන්ට සහ සුජීවත්ව සිටින සෑම දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම නිමාලේ මහත්මියගේ මියගිය පියාණන් ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේට සියස කාර්ය මණ්ඩලයට ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා ඒ වගේම තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිස්තුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට එදුණු ඒ පියාණන් වහන්සේ ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මේ සියලු කුසල් ඔබ අප හැම දිනාටම මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. දායකත්වයේ දරූ විරාජ් මහත්මයා, නිමාලි මහත්මිය, ඒ වගේම තමන් හදා වඩාගත් මව්පියන්, ඒ වගේම තමන්ගේ මව්පියන් ඇතුළු සෑම සියලු දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රවෙත් නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්ය සම්පත් වර්ධනේ වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සමගි සම්පන්නව තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම දරුවන් තරයි